ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සෝවන් වූ පුද්ගලයා ඊළඟ භවයේ උපදින්නේ ඒ සෝවන් ඵල සිතත් සමගද? එසේනම් සිතක් ඇතිවි නැතිවි වෙනවා නම් ඒ චුතිය භවං හා ප්‍රතිසන්දි සිත් කෙසේ සම්බන්ධ වෙනවාද? සෝවන් වුණු පුද්ගලයා ඒතනක උපදින්නේ කාම ලෝකේ නම් කාම ලෝකේ කියන්නේ දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයක නම් එයා උපදින්නේ සෝවාන් ඵලසිතෙන් නෙමෙයි සෝවාන් ඵලසිත කියන්නේ ලෝකෝත්තර සිත ලෝකෝත්තර සිත් වලින් සත්‍ය උපදින්නේ නැහැ උපදින්නේ කාමාවචර සිත් වලින් හෝ රූපාවචර අරූපාවචර සිත් වලින් පමණයි ඉතින් එයා ධානය උපදවාගෙන නැත්නම් රූපාවචර අරූපාවචර ලෝකවල උපදින්න විදිහක් නැහැ එතකොට යා උපදින්න පුළුවන්කම තියෙන්නේ දිව්‍ය ලෝක 6 හෝ manuss ලෝකේ පමණයි. එතකොට ඒ බඳු තැනක උපදිනකොට කාමශෝබන සිතක් තමයි ඒතනත්තාට ප්‍රතිසන්දේ හැටියට මතුවෙන්නේ. ඒ බඳු සිතකිනුයි උපදින්නේ. නමුත් ඒතනත්තා සක්කාය දිට්ඨිය දුරු කරලා නිසා නැවත නොහට ගන්න ආකාරයෙන් දුරු කරපු නිසා ඒතනත්තාගේ මනසේ සක්කාය දිට්ඨිය මතුවෙන්නේ නැහැ. හැබැයි ඔහු ධානා පුරුදු කරලා තියෙනවා නම් ඒතනත්තාට සෝවාන් ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒක හඳුනාගෙන ඒක දියුණු කරගෙන ධානා සිත පුහුණු කරගත්තොත් ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්. එහෙම නැත්නම් ඵල සමාපත්තියට සමවදින්නත් බෑ. එතකොට නමුත් ක්ලේශය මතුවෙන්නේ නැහැ. ක්ලේශය මතුවෙන්නේ නැහැ කියලා කියන්නේ ඔහු හැමතිස්සෙම මේ ලෝකෝත්තර සිතකින් ඉන්නවා කියන එක නෙමෙයි. රහතන් වහන්සේ රහත් වුණාට පස්සෙවත් හැමදෙස්සෙම ලෝකෝත්තර සිත් වලින් ඉන්නේ නැහැ. උන්වහන්සේ පවතින්නේ ලෞකික සිත් එක්ක. එතකොට උන්වහන්සේත් ලෝකෝත්තර සිතකින් පවතින්න නම් නැවත ඵල සමාපත්තියට සමවදින්න ඕන. එහෙම නැත්නම් මාර්ගක්ෂණයේ විතරයි ලෝකෝත්තර සිත හටගන්නේ. ඉන් අනතුරුව ඵල සිත හටගන්නවා. ඒ ඵල සිතට නැවත සමවදින්න ඕන නම් ඒක පුහුණු කරලා තියෙනවා. ඉතින් එතකොට රහතන් වහන්සේ පවා ඵල සමාපත්තියට සමවැදීමෙන් තමයි ලෝකෝත්තර මානසික తত্ত্বය පවත්වන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේත් පවතින සාමාන්‍ය ලෞකික සිත්වල. නමුත් උන්වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේට අර ලෞකික ජවන් සිත් ඔක්කොම ක්‍රියාසිත හැටියටයි පහළ වෙන්නේ. කෙලස් නැති නිසා, අවිද්‍යාව තෘෂ්ණා නැති නිසා. එතකොට අරහත් වෙන්නේ මෙපිට සෝවාන, සකෘදාගාමි, අනාගාමි ඒ කවුරුන් වුණත් ඵල සමාපත්තියට සමවැදලා ඉන්න වෙලාවේ හැරුණකොට අනිත් හැම මොහොතකම ඇති වෙන්නේ කාමාවචර කුසල් සිත් හෝ අකුසල් සිත්. එතකොට ඒ කුසල් සිත් හෝ අකුසල් සිත් වල අනාගත විපාක තියෙනවා. ඔන්නයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ ඒ ගැනම ආයි YouTube එකෙන් අහලා තියෙනවා. ඔව්. සමහරවිට Zoom එකේ අහලා තියෙනවා ඵල සමාපත්තිය යන කුමක්ද කියලා. ඵල සමාපත්තිය කියලා කියන්නේ සෝවාන් ඵල සෝවාන් මාර්ග ඥානය සාක්ෂාත් කළා නම් ඒතරත්තාට පුළුවන් ඒ සෝවාන් මාර්ගයෙන් අවබෝධ කළ අරමුණු කළ නිර්වාණය අරමුණු කරමින්ම අර ඵලසිට විතරක් දීර්ඝ වේලාවක් පහළ වෙන විදිහට සිත පවත්වන්න. ඉතින් ඒවා දැනගන්න චිත්ත වීති ගැන ඉගෙන ගන්න. ඒවා වෙනම අභිධර්මයේ අධ්‍යයනය කරන්න. එතකොට තමයි ඒ ඵල ඵල සමාපatti චිත්ත වීතිය කොහොමද ඇති වෙන්නේ ඊට පස්සේ ධාන සමාපatti චිත්ත වීතිය කොහොමද ඇති අභිඥා චිත්ත වීති කොහොමද ඇති වෙන්නේ ඒවා හඳුනා ගන්න පුළුවන්. එතකොට ඵල සමාපත්තිය කියලා කියන්නේ ඵල සිතම නැවත නැවත නැවත නැවත අවශ්‍ය තරම් වේලා පවත්වාගෙන යනවා. ඒක පැයක්ද පැය දෙකක්ද දවසක්ද දවස් දෙකක්ද ඕන තරම් අදිෂ්ඨාන කරන කාලය. හැබැයි ඒකට ඒතනත්ත ධානා පුරුදු කරලා තියෙන්න ඕන. ධානා කියලා කියන්නේ අර එක් අරමුණේම නැවත නැවත මනස පැවැත්වීමේ පුහුණුව ඇති කරගෙන තියෙන. ඒ පුහුණුව තියෙන කෙනෙකුට විතරයි ඵල සමාපත්තිය පවත්වන්න පුළුවන්.